තෙරුවන් සරණයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝගුණා අනුපුප්පං ජහන්ති ඒතං භයං මරණේ පෙක්ඛමානෝ ලෝකාමිසං පජහි සම්තිපෙක්ඛෝ කියලා අච්චෙන්ති කාලා මේ කාලය ඉක්ම යනවා තරයන්ති රත්තියෝ මේ රාත්‍රීන් අපි තරණය කර කර යනවා. වයෝගුණ අනුපුබ්බං ජහಂತಿ මේ වයසට යාම පිළිවෙලින් අපිව හැර යනවා. ඒ කියන්නේ අපේ වයස පිළිවෙලින් පිළිවෙලින් අපි වෙහැර යනවා. ඒතං භයං මරණේ පෙක්කමානෝ ලෝකාමිසම්පජෙහි සම්තිපෙක්කෝ. මේ මරණ බය දන්නා වූ තැනැත්තා ඒ උතුම් නිවන බලාපොරොත්තුවෙන් ලෝකාමිසය අතහැරලා දානවා. එතකොට මේ ගාථාවේ අර්ථය බලන්න පදෙන් පදේ අරගෙන අච්චෙන්ති කාලා මේ කාලය අපිට නවත්තන්න බෑ. හැම වෙලේම කාලය ඉක්ම යන ස්වභාවයෙන් යුක්තයි. අපි ඔරලෝසුවකින් මනිනවනේක අපිට සංඥාවක් ගිහිලා තියෙනව නේද හිතේ? පැය 1 ඉඳලා පැය 24 දක්වා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් කාලය වැඩි වෙනවා කියලා. නමුත් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දවසේ පැය 24 මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒක හොඳට බලන්න. දවස කියන මිම්ම අපි ගත්තාම රාත්‍රී දොරහි ඉඳලා ඊළඟ රාත්‍රී දොළහ වෙනකං පැය විසි හතර පැය විසිතුන පැය විසි දෙක පැය විසි එක පැය විස්ස දහනමේ ඔය පිළිවෙලින් අපේ කාලය අඩු වෙලා යන්නේ නමුත් අපිට ඔරලෝසුවේ පෙන්න්නනි කොහොමද පැය එක පැය දෙක පැය තුන්න පැය හතර වැඩි වෙනවා කියලා. නමුත් දවසේ කාලය ක්‍රමක්‍රමයෙන් ඉක්ම යනවා. කාලය ඉක්ම යන ස්වභාවයෙන් යුක්තයි. කාලේ වැඩි වෙන ස්වභාවයෙන් යුක්ත නැහැ. ආන්නේ ස්වභාවය හොඳට හිතර ගන්න ඕනේ. ඊළඟට කියනවා තරයන්ති රත්තියෝ රාත්‍රියෙන් ඉක්මවල යනවා. බලන්න ඊයේ රාත්‍රියේ ගෙවුණා. දැන් මාසෙකට කලින් ඉඳන් රාත්‍රියේ ගෙවි ගෙවි ආවා. අද රාත්‍රියේ දැන් තව ටිකකින් එළඹිලා ගෙවිලා යනවා. හෙට රාත්‍රියේත් මෙහෙමයි. මේ ආකාරයෙන් මරණය එන දවස දක්වා රාත්‍රී රාත්‍රී ගෙවිලා යනවා. රාත්‍රී වැඩි වෙන්නේ නැහැ. රාත්‍රී ප්‍රමාණය ගත වූ වැඩි වෙන්නේ නැහැ. ක්‍රමක්‍රමයෙන් රාත්‍රී ගෙවිලා යනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ කියනවා වයෝ ගුණ අනුපබ්බන් ජහන්ති. දැන් බලන්න අපිට පේන්නේ වයස එකතු වෙනවා කියලා. දැන් මට අවුරුදු 20යි, 21යි, 22යි, 50යි, 60යි, 70යි මේ විදිහට තමන්ගේ වෘද්ධභාවේ වැඩි වෙන වයසෙන් කියනවා නේද? නමුත් මොකද වෙන්නේ? මරණය කියන තැන දන්නේ නැති නිසා අපි ලෝකයට අනුව වැඩි වෙන ජීවිතය ගැන වැඩි වෙන කාලය ගැන මිම්මක් හදාගෙන ඉන්නවා. නමුත් සත්‍යයට අනුව අඩු වෙන කාලය අනුව තමයි මිම්ම සැකසিলা තියෙන්නේ. අපි අවුරුදු 40ක් ජීවත් වෙනවා නම් දැන් 40යි. උපතේ ඉඳන් 40යි. තිස් නමයයි තිස්සටයි තිස් හතයි තිස්සයයි කියලා අන්න වයස් කාලේ අඩු වෙලා යනවා භාගිතුන් වහන්ස කියන වයෝගුණ අනුපුබ්බන් ජහන්ති වයස් රාශීහු පිළිවෙලින් අපිව හැර යනවා ජහන්ති හැර යනවා වයස එකතු වෙනව නෙවෙයි හැර යනවා ඊළඟට බලන්න මේ විශ්මිත ධර්මයේ භාගිතුන් වහන්සේ එලි කරනවා ඒතං භයං මරණේ පෙක්කමානෝ මේ මරණ බය දක්කින්න තැනැත්තා මරණය පිළිබඳ සත්‍යය දකින තැනැත්තා මරණ භය ගැන දන්න තැනැත්තා ලෝකාමිසම් පජහි සන්තිපෙක්කෝ මේ ලෝකාමිසය අතහරිනවා කියල භාගතුන් වහන්සේ කියනවා. බලන්න කාමයන් ඔස්සේ හිතනකොට මරණය සීපත් කරනකොට අපිට දුකක් ඇති වෙනවා. අපේ හිතවත් ප්‍රිය අය මෙරලා යනකොට දුකක් ඇති වෙනවා. හිතවත් අයගෙන් වෙන්වෙන්න සිද්ධ වෙනකොට අහඹු ලෙස වෙන් වෙලා ජීවත් වෙන්න සිද්ධ වෙනකොට අපිට දුකක් ඇති වෙනවා. ආන්නේ දුක නැති වෙනවා භාග්‍යතුන් වහන්සේගේ මේ පිළිවෙලට හිතන්න ගත්තොත්. කොහොමද? කාලේ ඉක්ම යනවා කියලා හිතුවොත්. රාත්‍රී ක්‍රමක්‍රමයෙන් ගෙවිලා යනවා කියලා හිතුවොත්. අපේ වයස ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා අපිව හැර යනවා කියලා හිතුවොත්. වයස එකතු වෙනවා නෙවෙයි හැර යනවා කියලා හිතුවොත්. මරණ බය කියන එක දුකක් නෙවෙයි නිවන පිණිස හිත වැඩීම පිණිස උනන්දුවක් පිණිස තමයි හේතු වෙන්නේ. එතකොට බයක් ඇති වෙන්නේ නැහැ. නමුත් මරණ බය ඒ දන්නා තැනැත්තා මේ ලෝකාමිසයට රැවටෙන්නේ. මොනවද ලෝකාමිසය? දැන් ආමිසය කියන්නේ නම් භික්ෂුවකට චීවර, පින්නපාත, සේනාසන, ගිලම්පස. ඔබට ආමිසය කියන්නේ ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්, යාන වාහන ආදී ඊළඟට ආහාර පාන පරිහරණ උපකරණ පරිහරණ කරන දේවල් බෙහෙත් ආදිය මේ සියලු දේවල්ට යටත් වෙන්නේ. ඔබ මුදල් උපිය යුත්තේ කන්න බොන්න හොයාගන්න, ගියක් හදාගන්න, වාහනයක් ආදී ලබා ගන්න, සේවාවන් ලබාගෙන ජීවිතේ පහසුව ලබා ගන්න. නමුත් කාම ලෝකයේ ඔබ ගිහි ජීවිතය තුළ හිර වෙලා ඉන්නකොට ඒවා ලබා ගන්න සිද්ධ වෙනවා. ඒ නිසාම ගිහි ජීවිතයේ ඔබට බහුලව ඉපැමේ කටයුත්ත කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉපැයි මේ කටයුත්ත නොකළොත් ඔබට බඩගින්න ඉන්න වෙනවා, ගයක් දොරක් නැතුව ඉන්න වෙනවා. ඒ නිසා උපයන්න වෙනවා. මෙන්න මේ ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවයට යට වෙලා ජීවත් වෙලා හැමදාම දවස රටාවකට හිර කරලා රටාවකින් තමන්ගේ දවස ගත කරන්න හුරු වෙලා ඉන්නවා. ඒ හිර කරපු පුරුද්ද නිසා ධර්මයේ සත්‍යය ඉස්මතු කරලා හිතන්න බැරි වෙලා තියෙනවා. අන්නේ ස්වභාවයෙන් ඔබ මිදෙන්න ඕනේ. ඒ ස්වභාවයෙන් ඔබ ගැලවුණොත්, නිදහස් වුණොත් ඔබට පුළුවන් සත්‍ය ජීවිතයේ දකින භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ස්පර්ශ කරන්න. කොහොමද? මෙන්න මේ ආකාරයට කාලය රැස් වෙනව නෙවෙයි, කාලය ඉක්ම යනවා. රාත්‍රිය හෝ එකතු වෙනව නෙවෙයි, රාත්‍රිය ගෙවිලා යනවා. වයස අපිට එකතු වෙනව නෙවෙයි, වයස අඩු වෙලා යනවා. මේ මරණ බය දන්න කෙනාට ඒ ලෝකයේ සැපය ඒ ලෝකයෙන් ලැබෙන ඇඳුම් පැළඳුම් යානවාහන නිවාස ආහාර ඒ වගේම පරිහන්න උපකරණාදී බෙහෙත්තාදී ඒ දේවල් වලට හිත යට නොකර ඒ දේවල් පරිහරණය කරනවා තමයි නමුත් ඒකින් හිත යට කරගන්නේ නෑ ඒ තණ්හාවෙන් නොබැඳී පරිහරණය කරන්න එයාට අවස්ථාව ලැබෙනවා කොහොමද ඒ කෙරෙහි බැසගත් ආසාවක් බැසගත්ත බලවත් තණ්හාවක් අපිට නෑ අපිට බයක් ඇති වෙලා තියෙනවා. තණ්හාවන් නැති වුණොත්, ආසාවන් දුරු වුණොත් රැස් කරන්න බැරි වෙයිද? මේ ලෝකේ ජීවත් වෙන්න බැරි වෙයිද? එහෙම ස්වභාවයක් නැහැ. හිත කාමයන් ඇසුරු කරන ස්වභාවේ නිතරම පවතින එකක්. අවබෝධයට අදාළ මාර්ගය අනාගාමී වෙනකම් කාමයන් ඇසුරු කරනවා. ඒ හිතේ ස්වභාවය. නමුත් තණ්හාව දුරු වුණ කෙනාට ගී ජීවිතේ උපයන කටයුතු සාර්ථක වෙන කටයුතු ඉලක්ක කරා යන කටයුතු අසාර්ථක වෙන්න සාර්ථක වෙනවා. ඇයි නොබැඳී ඉලක්කයක් කරා යන්න පුළුවන්. නොබැඳී උපයන්න පුළුවන්. නොබැඳී තමන්ගේ යානවාහන ගේදර ආහාරාදී හො සපයා ගන්න පුළුවන්. නොබැඳී සපයන ක්‍රමය අපිට හිතාගන්න බෑ නමුත් ඒක භාගිතුන් වහන්සේ එලි කරන ක්‍රමයක්. අන්නේ ස්වභාවයෙන් ඔබේ ජීවිතේ සත්‍ය ඉස්මතු කරන්න පුරුදු වෙන්න. ඒ සත්‍ය ඉස්මතු කරොත් ජීවිතයට ලොකු පහසුවක් තියෙනවා. මරණේ තව නොබෝ කලකින් එනවා. ඔබත් මමත් මේ ලෝකෙන් සමුගන්නවා. ඒ සමුගත්තේ අනිත් අය සමුගත ස්වභාවයෙන්මයි. අනිත් අය සමුගන්නකොට අපිට දුකක් ආවා වගේ අපි සමුගන්නකොට අනිත් අයටත් එහෙම දුකක් එනවා. ඒ නිසා ප්‍රණීත ජීවිතයක් ගත කරොත් ඒක අන් අයටත් සැපයක්. මෙයා ගුණවත් කෙනා කියලා සිහි කරන්න පවා අන් අයට ඒක හේතු වෙනවා. අන්න අයට ආදර්ශමත් වෙනවා. ඒ නිසා මරණය කියන සංවේදී මොහොත සිහිපත් කරලා ආමිසයට යට වෙන්නේ නැතුව උසස් ජීවිතයක් ගත කරලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඊතා උනන්දුවෙන් පුරුදු කරන්න ඔබටත් වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි.